නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යං කිංචි විත්තං ඉදවා උරංවා සග්ගේසු වායම් රතනං පනීතං නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති ඕතු හොඳයි අපි මේ මොහොතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ රතන සූත්‍රයේ තුන්වෙනි ගාථාව. රතන සූත්‍රයේ විශේෂ ධර්මකාරණාවක් සඳහන් කරන ශ්‍රේෂ්ඨ ගාථා රත්නයක් කියලා කිව්වොත් ඒක ගොඩාක් ගැළපෙනවා කියලා අපට හිතෙනවා. මේ ගාථා රත්නය තුලින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා යංකින්චි විත්තං ඉදවා උරං වා සග්ගේසු ආයන් රතනං පනීතං මේ ලෝකයේ තියෙන ඕනම සප සම්පතක් දිව්‍ය ලෝකවල තියෙන ඕනම සප සම්පතක් අරගෙන බැලුවාම ඒක තථාගතයන් වහන්සේ ඉදිරියේ සමාන වෙන්නේ නැහැ. මිනිස්ය ලෝකයේ දිව්‍ය ලෝකයේ කිසිම සම්පතක් භාග්‍යතුන් වහන්සේට සම කළ නොහැකි කියන එක තමයි මේකේ තේරුම. එහෙනම් භාග්‍යතුන් වහන්සේ තමන්ට විශේෂ ගෞරවයක් පූජා කරනවද? තමන්ගේ తত্ত্বය උසස් කරලා කතා කරනවද? එහෙම නැත්නම් උන්වහන්සේ තමන්ගේ වටිනාකම වැඩි කරන්න අදහස් කරනවාද කියලා බැලුවොත් එහෙම නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නය තුලින් මේ ලෝකෙට පණිවිඩයක් කියනවා. ඒක ප්‍රඥාවට ගෝචර වෙන පණිවිඩයක්. ඒක නිවනට අදාළ කමඨාණක්. මේ ලෝකයේ කිසිම දෙයක් නිට්ටිය නැත්තම් සබ්බේ සංඛාරා අනිච්චානං සබ්බේ සංඛාරා දුක්ඛානං අපි කොහොමද මේ ලෝකේ සම්පත් තියෙන බව වටිනාකම් තියෙන බව අපි කියන්නේ අපට මේ ලෝකයේ කිසිම දෙයක් වටිනවයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මෙතන තමන් වහන්සේට සමාන සම්පතක් මේ ලෝකයේ නැති බව දේශනා කරනවා. මේ උත්තරීතර ගුණය නිසා තථාගතයන් වහන්සේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨයි කියලා දේශනා කරනවා. ඒ උතුම් ගුණය තුළින් මේ ලෝක සත්‍ය සෝපත් වේවා කියලා දේශනා කරනවා. ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ මේ සම්පත් කියන එක මොකක්ද කියන එක. මේ ලෝකේ හැම තැනම සම්පත් තියෙනවා. හේතුව යංකින්චි විත්තං ඉදවා උරංවා. එනම් මේ ලෝකේ පවතින ඕනම සම්පතක් සග්ගේසු වායං දිව්‍ය ලෝකේ තියෙන ඕනම සම්පතක් නනෝ සමං සමාන නැහැ තථාගතේන තථාගතයන් වහන්සේට එහෙනම් මේ ලෝකේ සම්පත් තියෙන බව භාග්‍යතුන් වහන්සේ පිළිගන්නවා. දිව්‍ය ලෝකයේ සම්පත් තියෙන බව භාග්‍යතුන් වහන්සේ පිළිගන්නවා. ඒ නිසා තමයි උන්වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ එහෙම නැත්නම් පරලෝකයේ තියෙන සම්පත් වලින් කිසිම එකක් තමන් වහන්සේට සමාන නැති බව. එහෙනම් සමාන නොවෙන්න එහෙනම් වටිනාකමෙන් අඩු වෙච්ච තමන්ට වඩා ඒ තරාතිරම් වලින් ඒ අගයෙන් මිලයෙන් අඩු වෙච්ච සම්පත් තියෙන බව භාග්‍යතුන් වහන්සේ මෙතනදී ස්ථිර කරනවා. එහෙනම් ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ මේ සම්පත්වල මේ භාග්‍යතුන් වහන්සේට සමාන නොවන කාරණා මොකද්ද? ඇයි මේ සම්පත් වලට තථාගතයන් වහන්සේට සමාන වෙන්න බැරි උනේ? මේ කාරණා ගවේෂණය කරලා බලන්න ඕනේ. අන්න බලන්න අපේ ප්‍රඥාවට ගෝචර වෙන කාරණාවක් යෝ මං පස්සති යෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති යෝ මං පස්සති යමෙක් මාව දකිනවා ඒ දකින්නේ ධර්මය යමෙක් මේ ලෝකේ ධර්මයේ දකිනවා ඒ දකින්නේ තථාගතවන මහව එනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ හැම තැනම ධර්මයේ පවතිනවා ඒ ධර්මයේ දැක්කොත් අන්න භාග්‍යතුන් වහන්සේ දකින්න පුළුවන් ධර්මය කියන්නේ මොකද්ද? නිර්වාණ පණිවිඩය. අපි මේ ලෝකේ නිවනට අදාළ කරුණු කාරණා මේ නාම රූප වලින් ගන්නකොට අපගේ සංසාර විමුක්තිය මේ ලෝක සත්‍යය තුලින් අපි ගන්නකොට මේ හැම ජීවියෙ තුලින්ම කමඨාන් ලබනකොට සෑම අවස්ථාවක් තුලින්ම නිවනට අදාළ කටයුතු කරනකොට අන්න බලන්න අපි මේ ලෝකයේ ධර්මයත් එක්ක ගනුදෙනු කළා අපි ධර්මයේ තමයි මේ ශ්‍රවණය කරන්නේ ශබ්ද නෙමෙයි. අනේ මේ වාගේ දුස්සීල කට්ටිය කියනකොට එහෙනම් එයා තුළ සීලයක් තිබිලා තියෙනවා. ඒක තමයි දුස්සීලය කියලා කියන්නේ. අපි යම් කෙනෙකුට කමඨාන් දෙනවා. ඔයා ගොඩාක් සීලය වඩන්න ඕනේ, සීලවන්ත වෙන්න ඕනේ. මේ වැඩේ කරන්න කියලා. තව කෙනෙකුට දෙනවා කමඨානම් ඔයා මේ වගේ දුස්සීල වඩන්න ඕනේ. ඔයා දුස්සීල වෙන්න ඕනේ කියලා. එහෙනම් කමඨාන් දෙකේ වෙනසක් තියනවද නැහනේ. එයා ಗುಣ වඩනවා මෙයා අගුණ වඩනවා. එයා සිල් වඩනවා මෙයා දුස්සීල් වඩනවා. එහෙනම් දෙන්නම එකම ක්‍රමයට වැඩුවට අරයට සැප ලැබෙනවා මෙයාට දුක ලැබෙනවා. එහෙනම් ප්‍රතිඵලයකුත් තියෙනවනේ. එහෙනම් දෙන්නම එකම කමඨාන වඩනවා. එක විදියටම ඒ මාර්ගය තුල ඉන්නවා. එයා චිත්තානුපස්සනාව වඩනවා. වැරදි ආකල්ප වලින් වෙන් වෙන්න මෙයා සිතානුපස්සනා වඩනවා නිවැරදි ආකල්ප වලට අවු නොවි ඉන්න. එහෙනම් නිතරම වැරදි ආකල්පයේ ඉන්නත් සිය පවත්න්න එපාය. නිතරම දුස්සීල භාවය තුළ ජීවත් වෙන්න සිය පවත්න්න එපාය. නිතරම අපාය පිළිබඳව කල්පනා කරගෙන ඒකට වැඩ කරන රහදවල් දෙකේ මාන්සියලා වීරිය වඩන්න එපාය. අන්න බලන්න දෙන්නම පාරවල් දෙකේ යනවා. මේ ලෝකයේ හැම තැනම හැම දේ තුලම ධර්මයක් තියෙනවා. හොඳ කියන්නේ ධර්මයක්, නරක කියන්නේ ධර්මයක්. අපට යමෙක් බයිනකොට ඒ බයින දේ තුලින් අපට කමටාන් ලැබෙන්නේ නැද්ද? අපට ධර්මයක් ලැබෙන්නේ නැද්ද? ඒ ඇයෙන ශබ්ද වලින් අපට මේ ලෝකයේ හැම කමටානකටම අදාළ බණ ටික ඇහෙන්නේ නැද්ද? ඇයෙනවා. එහෙනම් මේ ලෝකයේ සෑම සත්වයක්ම මේ ශබ්ද වලින් අපිට කියන්නේ බණ මේ ලෝකයේ සෑම සත්වයක්ම මේ රූපවලින් පෙන්වන්නේ බන මේ ලෝකයේ සෑම සත්වයක්ම අපට දුක් දීලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ බන දුක් දෙන්න අපට දුක් නොදෙයි දුක් දෙන්න චතුරාර්ය සත්‍ය ධර්මයම පවසයි අසභ්‍ය ලෙස කතා කරන්නා වේදනාත්මකව කතා කරන්නා අපට දුක් නොදෙයි මේ සසර දුක බව අපට අඳුන්වා දෙයි. අශෝභන ලෙස ඇසිරෙන්න අපට අනවශ්‍ය දෙයක් නොපෙන්වයි. අනවශ්‍ය ලෝකයේ ඇයි තවම ඉන්නේ කියන අවශ්‍යතාවය මතු කරයි. අන්න බලන්න ධම්මපද කොච්චර මතු වෙනවද මේ ලෝකේ. මොනතරම් ධර්මයක් අපි තුල ගනුදෙනු කරනවද මේ ලෝකේ. යම් කිංචි විත්තං ඉදවා උරං වා සග්ගේ සුවායන් රතනං පනිතං එහෙනම් මේ වගේ මේ ලෝකයේ තියෙන සෑම සම්පතක්ම මේ ධර්ම කාරණාවක්ම මේ නාමයක් රූපයක් තුලින්ම අපිට තථාගතයන් වහන්සේ දකින්න පුළුවන් නම් අන්න එයා භාග්‍යතුන් වහන්සේ දැක්කා සම්මා සම්බුදු ගෞතම තථාගතයන් වහන්සේ අඳුනගත්තා අපි භාග්‍යතුන් වහන්සේ විහාරස්ථානයේ කොච්චර දැක්කත් වැඩක් නැහැ අපි මේ ලෝකයේ ධර්මයේ දකින්න නැත්නම් අපට තියෙන එකම කාර්යය තමයි මේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතරමා භූත වලින් නිර්මාණය වෙච්ච සෑම නාමයක් රූපයක් තුලින්ම ධර්මයේ දකින්න එක නිර්වාණ පණිවිඩයේ දකින්න එක අන්න බලන්න තථාගතයන් වහන්සේ දේශනා කරනවා නනෝ සමං අත්ති තථාගතේන එහෙනම් මේ සම්පත් එකක්වත් භාග්‍යතුන් වහන්සේට සමාන නොවන්නේය දැන් අපට ප්‍රශ්නයක් තියෙනවා මේ නාම රූප වලින් මේ වස්තු වලින් මේ ඇලින් ගැටීම් වලින් අපි ධර්මයේ ස්පර්ශ කරනවා නම් අපට ප්‍රශංසා කරනකොට මාන්නේ ඇති වෙන බව දැනගෙන ඒ ප්‍රශංසාව කමඨාණක් කරගෙන අඩුව හදනවා නම් ලුණු ඇඹුල් එක රස ලැබෙනකොට රසකාමයට අහු වෙන බව දැනගෙන රසට අහු වෙන්නේ නැතුව වළඳනවා නම් ස්පර්ශ වේදනාව දැනෙනකොට මේ ලෝක සත්‍යයට කවදාවත් වේදනාවක් නොදෙන විදිහට කටයුතු වල නිරත වෙනවා නම් මේ දැකලා තින්නේ ධර්මයේනේ. මේ හැයිලා තින්නේ ධර්මයේනේ. මේ ජීවත් වෙලා තින්නේ ධර්මානුකූල ලෝකයකනේ. එතකොට කොහොමද මේක සමාන නොවෙන්නේ? එහෙනම් මම මේ අසකන දිවනාසය සමසිතින් ධර්මය ශ්‍රවණය කළා නම් ස්පර්ශ කළා නම් අවබෝධ කළා නම් නනෝ සමං අත්ති තථාගතේන එනම් මේ ලෝකයේ කිසිම සම්පතක් භාග්‍යතුන් වහන්සේට සමාන නොවන්නේය. එනම් අපට ප්‍රශ්නයක් ඇති වෙනවා. යෝමං පස්සති යෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති යෝමං පස්සති මේක බොරු වෙන්න ඕනේ. ධර්මයේ දකින්නකොට බුදුහාඳුර දැක්කනම් ධර්මයයි බුදුහාඳුරෝ එකනම් දෙක එකට සමානයි. ඒක ඇත්තනම් රතන සූත්‍රයේ යංකින් චිවිත්තං ඉදවා උරංවා සග්ගේසු ආයම් රතනම් පණිතම් මේක බොරු වෙන්න ඕනේ. මේ ලෝකයේ කිසිම සම්පතක් තථාගතයන් වහන්සේට සමාන නොවන්නේය කියන රතන සූත්‍රයේ ගාතාව ඇත්තනම් ධර්මයේ දකිනකොට බුදුහාඳුර දැක්කයි කියන එක බොරු වෙන්න ඕනේ. දැන් ආර්ය ශ්‍රාවකයාට ලොකු ප්‍රශ්නයක්. මේ ගාතාව සංකීර්ණ ගාතාවක් කියලා අපි කිව්වේ මේක තුළ මා විශාල ගැඹුරු ප්‍රශ්නයක් තියෙනවා. මේක ප්‍රඥාවට සමවැදිච්ච කෙනෙකුට විතරයි මේකේ ගැටලුව තේරෙන්නේ. එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ විසඳගන්න බැරුව নানা ප්‍රකාර දෘෂ්ටි වලට ගත වෙනවා. මේ නාමය ලස්සනයි, ඇලෙනවා. මේ රූපය කැතයි ගැටෙනවා. ඇලීම ගැටීම මේ නාම රූප වලින් තේරුම් ගන්නවා නම් එයා තේරුම් ගත්තේ නාමයේ රූපේ නෙමෙයි ඒ තුලින් ධර්මය. මේ සෑම වස්තුවක් තුළම වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකමට බැඳෙනකොට බැඳුන්නේ එයා ලෝභ වුණා. වැඳිච්ච බව දැනගෙන අත්තරිනකොට එයා අලෝභ වුණා. අන්න බලන ලෝභ අලෝභ ධර්මියත් ස්පර්ශ කරනවා. එනම් මේ ලෝකේ සෑම මොහොතෙම ධර්මයේ ස්පර්ශ කරනකොට ධර්මානුලෝක කුරූපීව එයා මේ සංසාර භවයේ ගත කරනකොට එයා මේ ස්පර්ශ කරලා තින්නේ තථාගතයන් වහන්සේ. තථාගත සම්මා සම්බුද්ධ ගෞතම බුදු පියාණන් වහන්සේත් එක්ක එයා ජීවත් වෙලා මේ සෑම අවස්ථාවක් තුළම කොහෙද මේ දවස්වල වැඩ ඉන්නේ ජේතවනාරාමේ? කවුද ගුරු ආම්ද්‍රව ගෞතම තථාගතයන් වහන්සේ? පැවිදි වුණේ උන්වහන්සේ ළඟ. කවුද බණ කිව්වේ සසර දුක තේරෙන්න? කාගේ බණටද පෑදුනේ? ගෞතම තථාගතයන් වහන්සේගේ බණට මේ දවස්වල කම්මට අනාචාරය ඒ තථාගතයන් වහන්සේ. කොහෙද ඉන්නේ? මා කැලෑවේ. කවුද ළඟ ඉන්නේ? කවුරුත් නැහැ. භාග්‍යතුන් වහන්සේ ඉන්නවා. මේ කියන්නේ ඔක්කොම ඇත්ත කතාව. එයා සෑම නාමයක් රූපයක් තුලින්ම තථාගතයන් වහන්සේ දකිනවා. එයාට මේක සුන්දර ජේතවනාරාමේ පේනවා. එයාට කමඨාන් දෙනවා මේ නාම රූප. එනම් මේ දකින ධර්මයේ බුදුහාඳුරෝ නම් එනම් මේ ලැබෙන කමඨානම් බුදුහාඳුරන්ගේ නේද? අන්න එයා තථාගතයන් වහන්සේත් එක්ක සරණ යනවා. එයා අඩුපාඩු හදනවා. එනා ඒ ධර්මයේ ඇත්ත කියලා බලනකොට මේ රතන සූත්‍රයේ තුන්වෙනි ගාතාව ඒකත් ඇත්ත. මෙතන තියෙන පරම සත්‍ය තමයි අපි යම්කිසි ධර්මයක් දකිනකොට ඒ ධර්මයේ තුල යමක් පවතිනවා මොකද්ද? ලෝභ ධර්මය, ද්වේෂ ධර්මය, මාන්න්‍ය ධර්මය. දැන් බලන්න යම්කිසි කෙනෙක් අපට ඇවිල්ලා බනිනකොට අපට මේ බැනුම තුලින් අපි ධර්මය ප්‍රත්‍යක්ෂ කරනවා. මේ බනිනවා මට තරහා යනවා තරහා යන බව දැනගෙන චිත්තානුපස්සනාව වඩනකොට මේ තරහව මට පොඩ පොඩ අඩු වෙලා තුනී වෙලා මේක මාතුලින් නික්මලා යනවා එහෙනම් මේ තරහව අඩුකලේ තරහව තුලින් නේද මේ තරහව කිනක ඇති උනේ අර द्वේෂසාගත වචනවල නේද එහෙනම් ධර්මයක් මට ඇවුනා द्वේෂයේ කින ධර්මතාවය තුලින් ඒ ධර්මයේ උනාට द्वේෂයක මිශ්‍ර වෙලා තිබුණා වචන සැර වැඩි. යම්කිසි රූපයක් දැක්කා හරි ලස්සනයි අයිති කරගන්න ඉතුණා අන්න රාගය රාගයේ Tamanට ස්පර්ශ වුණා දැනගත්තා මේ රාගයේ ඇතිවෙච්ච බව රාගයේ ඇතිවෙච්ච බව දැනගෙන රාගයේ විරාග කළා සීය පවත්තලා එයා ඒකෙ මිදිලා සන්තෝෂ වුණා මම මේ කෙලෙස් ධර්මය අයින් කළා එයාට ඒ ධර්මයේ ලැබුණේ රාගෙන් නම් ඒ රාගය පැවතිච්ච නිසා ඒ ධර්මතාවය තුළ පොඩි අඩුවක් තියෙනවා. යම්කිසි කෙනෙක් ප්‍රශංසා කරනවා ලස්සනට ප්‍රශංසා කරනකොට මන් තුළ මාන්න්‍ය වඩන බව මට තේරුණා. මේ මිනිස්සු මට නැති ගෞරවයක් පුදලා ප්‍රශංසාවක් කීර්තියක් පුදලා මන් තුළ මාන්න්‍ය වැඩි කරන බව තේරුම් ගත්තා. ඒ තේරුම් ගත් එක චිත්තානුපස්සනාව ධර්මය. නමුත් මේ ආවේ මාන්නයකින නාමයෙන් නේද? කීර්ති ප්‍රශංසා කියන නාමයෙන් නේද? එහෙනම් මේ කීර්ති ප්‍රශංසා මාන්න්‍ය ආංකාරය උඩඟෝ කියන කැලල අර ධර්මයේ තියෙනවා. එහෙනම් මේ ලෝකේ අපි ස්පර්ශ කරන සෑම රූපයක් තුළම සෑම නාමයක් තුළම ධර්මයක් පවතිනවා. සතරමා භූත වලින් නිර්මාණය වෙන සෑම වටිනාකමක් තුළම ඇලීමක් ගැටීමක් තුළම ධර්මයක් පවතිනවා. ඒ බලන්න අපිට තථාගතයන් වහන්සේ තුල ඒ සම්මා සම්බුද්ධ විඥාණය තුල රාසින්වත් පව් වෙන්නේ නැත්නම් ඒ ධර්මයේ තුල විතරක් ඇලීමක් ගැටීමක් නැහැ වටිනාකමක් නැහැ ක්ලේශ ධර්මයක් නැහැ. එහෙනම් ඒ ධර්මය කොහොමද මේ ධර්මයට සමාන වෙන්නේ? නනෝ සමං අත්ති තථාගතේන. ඉදම්පි බුද්දේ රතනං වනීතං මේ හේතුව නිසා තථාගතයන් වහන්සේ තුන් ලෝකාග්‍රව රත්නයක් ඒ සත්‍ය බලයෙන් අපට සුවසිද්ධ වේවා යාපතක් වේවා ඒතේන සත්‍යේන සුවත්ති හෝතු අන්න කල්පනා කරලා බලන්න භාග්‍යතුන් වහන්සේ යම්කිසි දෙයක් කල්පනා කළොත් ඒක තුළ ඇලීමකුත් නැහැ ගැටීමකුත් නැහැ ලෝභ දේශ මෝහ රාග මොකවත් නැහැ නමුත් මේ නාම රූප ධර්ම වලින් අපි යමක් ස්පර්ශ කළොත් ඒක ලෝභය, ద్వේෂය, මෝහය, රාගය මොනවා හරි එකක් ස්පර්ශ කරගෙන ප්‍රත්‍යක්ෂ වෙලා පස්සේ අපට ඒක ධර්මානුකූල චිත්තානුපස්සනාවට පෙරලිලා ඒක නිරෝධ වෙලා යනවා. එනකොට කැලලක් එක්ක ආවා. එහෙනම් කැලලක් එන නාම රූප ධර්මතාවය කැලලක් එක්ක පවතින ඇලීමේ ගැටීමේ ධර්මතාවය බලාපොරොත්තුත් එක්ක වටිනාකම් එක්ක පවතින මේ නාම රූප ධර්මතාවය කොහොමද සම්මා සම්බුදු පියාණන් වහන්සේට සමාන වෙන්නේ? උන්වහන්සේගේ සිටිවිලි වල ඇලීම් ගැටීම් නැහනේ. ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේට දුස්සීලව කල්පනා කරන්න බෑනේ. ලෝභයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන්, රාගයෙන් භාග්‍යතුන් වහන්සේට චෛතසික පාළ වෙන්නේ නෑනේ. රාසින්වත් පවු නොකරන තනන් වහන්සේ යම්කිසි දෙයක් හිතනවා නම් ඒක ලෝකෝත්තර එකක්. ඒක තුලින් කර්මයක් නෑ, භවයක් නෑ, ජාති ජරා දුක්ඛයක් නෑ. එහෙනම් ඒ තරම් නිර්මල චෛතසිකයක් මේ වගේ නාම රූපවල බැඳීමත් එක්ක ඇලීමත් එක්ක ගැටීමත් එක්ක වටිනාකම් එක්ක එන ධර්මය කොහොමද සමාන වෙන්නේ එහෙනම් මාව දකින්නා මාතුලින් මේ දුකෙන් නිදහස් වෙන ධර්මය දකිනවා දුක්ඛ සත්‍ය දකින්න කෙනා ඒක ප්‍රත්‍යක්ෂ කරපු මම දැකපු ධර්මයේ දකින්න නිසා මාව දකිනවා නමුත් මට සමාන වෙන බවක් ඒ සූත්‍රය තුල නැහැ යෝ ධම්ම යෝ මං පස්සති යෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති යෝමං පස්සති පස්සති කියන්නේ දකිනවා පස්සනාව දැකීම එහෙනම් එයා දකිනවා කියලා විතරයි එතන සඳහන් කරලා තියෙන්නේ එයා දැක්කට එයා සමාන වෙන්නේ වචනවල අර්ථ හොඳට අවබෝධ කරගන්න මේ නාම රූප වලින් ඇතිවෙච්ච මේ වටිනාකමින් ඇලීමෙන් ගැටීමෙන් තියෙන මේ සෑම ධර්මතාවයක් තුලින්ම චතුරාර්ය සත්‍ය දකිනවා නම් දුක්ඛ සත්‍ය ප්‍රත්‍යක්ෂ කරනවා නම් සංසාර විමුක්තියට කමඨාණක් කරනවා නම් එයා භාග්‍යතුන් වහන්සේ දැක්කා. නමුත් ඒ දැකපු ධර්මය භාග්‍යතුන් වහන්සේ නෙමෙයි. හේතුව තථාගතයන් වහන්සේගේ සිටිවිල්ලක කිසිම ලෝභ දේශ මොහයක් නැහැ. එහෙනම් නනෝ සමං අත්ති තථාගතේන කියන මේ වචනය ඒකාන්ත වශයෙන් සත්‍ය බවට පිළිගන්න ඕනේ. යම්කින්චි විත්තං ඉදවා උරංවා සග්ගේසු ආයන් රතනං පනීතං මේ ලෝකයේ පවතින ඕනම නාම රූප ධර්මයක් මේ නිර්වාණයට අදාළ සම්පතක් වේවා. දිව්‍ය ලෝකේ තියෙන නාම රූප ධර්ම දිව්‍ය ලෝකේ තියෙන ලෝභ දේශ මොහ ධර්ම ඕනම නිවන් කාරණාවක් ඒ සම්පතක් වේවා. එහෙනම් දිව්‍ය ලෝක මනු ලෝක කියන මේ ලෝක දෙකේ පවතින නිවනට අදාළ සෑම සම්පතක්ම අරගෙගින් තථාගතයන් වහන්සේ ඉදිරියේ තිබ්බාම මේ සෑම ධර්මයක් තුළම ලෝභ දේශ මොහ රාග වලින් තමයි මේ ධර්ම නිර්මාණය වෙලා තින්නේ හේතුව සතරමා භූත පෙරනිමිති කරගෙන වටිනාකමකින් යුක්තව නිර්මාණය වෙච්ච ධර්මයක් එහෙනම් ඒ ධර්මයේ කොහමද රාසින්වත් පව් කරන්නේ නැති සම්මා සම්බුදු පියාණන් වහන්සේට සමාන වෙන්නේ එහෙනම් කියන්න සිද්ධ වෙනවා යම්කින් ජීවිතං ඉදවා උරංවා සග්ගේසු ආයම් රතනං පණීතං නනෝ සමං අත්ති තථාවතේන ඉදම්පි බුද්දේ රතනං පණීතං එහෙනම් භාග්‍යතුන් වහන්සේට සමාන කරන්න කිසිම දෙයක් නැහැ සමාන කරන්න පුළුවන් ධර්මයක් තියෙනවා ඒ තවත් තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකයේ තවත් සමාන කරන්න ධර්මයක් තියෙනවා භාග්‍යතුන් වහන්සේ මොකද්ද පින්වත කාශ්‍යප සම්මා සම්බුදු පියාණන් වහන්සේ කිව්වම සාදුකාරයක් කියලා කියනවා මේ භද්‍ර කලාපේ මට සමාන තවත් ධර්මකාරණා තුනක් තියෙනවා මට සමානයි අනාගතයේ ධර්මකාරණාව තියෙනවා මේ භද්‍ර කලාපේ මට සමාන කාරණා අතරක් තියෙනවා නමුත් ඒච පසුව මේ ලෝකයේ කිසිම දෙයක් මට සමාන නැහැ එහෙනම් තථාගතයන් වහන්සේලා දේශනා කරපු ධර්මය තවත් තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයට සමානයි තථාගතයන් වහන්සේ පුරම පාරමිතාව ගුණධර්ම සම්මා සම්බුද්ධ චරිතය තවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ චරිතයට සමානයි. එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඊතන චෛතසික තවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඊතන චෛතසික වලට සමානයි. සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම මේ සතරමා භූත වලින් ස්පර්ශ කරන ධර්මය තවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් මේ සතර මා භූත වලින් ස්පර්ශ කරන ධර්මයට සමානයි. අන්න එතනදී සමන් අත්ති තථාගතේන එහෙනම් බලන්න යම්කින් චිවිත්තං ඉදවා උරංවා සග්ගේසු වායං රතනං පනීතං සමන් අත්ති තථාගතේන ඉදම්පි බුද්ධෝ රතනං පනීතං එතන මේ බුදුවරු ඔක්කොම මේ ලෝකේ උතුම් රත්නයයි. භාග්‍යතුන් වහන්සේට සමාන රත්නයක් මේ ලෝකේ තියෙනවා. මහ පොළවේ තියෙනවා දිව්‍ය ලෝකේ තියෙනවා ඒක තමයි තවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් ඉතන්නා වූ ධර්මය උන්වහන්සේ ස්පර්ශ කරන ධර්මය ශ්‍රවණය කරන ධර්මය දකින ධර්මය එහෙනම් ඊට ඇරෙන්න වෙන්නේ මොකක්වත් සමාන නැහැ එහෙනම් මේ ලෝකේ තථාගතයන් වහන්සේට පසුව රාතන් වහන්සේට පසුව මාර්ගයේ වඩන ආර්ය ශ්‍රාවකයෝ හැම කෙනා තුළම යම්කිසි මට්ටමකින්වත් පුංචි සියුම් කෙලෙස් ධර්මයන් තියෙනවා අනාගාමී ඵලයටපත් වෙච්ච අරියත් මාර්ගය යන ඒ උත්තමයන් වහන්සේ තුලත් එහෙනම් ඒ සියුම් කෙලෙස් වලට අනුව තමන්ට වැටහෙන ප්‍රඥාවට අනුව ඒ කෙලෙස්යත් එක්ක තමන්ගේ ප්‍රඥාවෙන් දකිනකොට ඒ කෙලෙස්යත් පොඩ්ඩක් මිශ්‍ර වෙලා තියෙනවා අර නාම රූප ධර්මයේ තුල ඒ ඇලිමේ ගැටීමේ ධර්මයේ තුල ඒ ප්‍රඥාව තුල මේක අන්තර්ගත වෙලා තියෙනවා අන්න කල්පනා කරලා බලන්න මේ විදිහට අන්තර්ගත වෙලා තියෙන නිසා අරියත් උත්තමයන් වහන්සේට පසුව මේ ලෝකයේ කිසිම කෙනෙකුට ලෝභ දේශ මොහ රාග වලින් තොරව ඇලීම ගැටීමෙන් තොරව බලාපොරොත්තුවේ වටිනාකමින් තොරව කිසිම ධර්මයක් ස්පර්ශ කරන්න බැරි නිසා ස්පර්ශ කරන්න අපෝසත් නිසා යම්කින් චිවිත්තං ඉදවා උරංවා සග්ගේසු ආයන් රතනං පනීතං නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පනිතං මෙතනදී නනෝ සමං කියන්න වෙනවා හේතුව ඒ උත්තමයන් වහන්සේලා කල්පනා කරන්නේ උන්වහන්සේලාගේ ප්‍රඥාවට ගෝචන වන ධර්මයෙන් අරියත් ඵලයටපත් වෙලා නැති නිසා උන්වහන්සේලාට මේක රාග ద్వේස මෝහ වලින් තොරව කල්පනා කරන්නට බෑ. එහෙනම් ඒ චෛතසිකයේ සතාගතයන් වහන්සේට සමාන වෙන්න අපේ පෙර කුසලයක් පාළ වුණා. විශාල කුසල කර්මයක් අපේ අතට දැන් ලැබුණා. ඒක තමයි මේ දකින්න නාම රූප ධර්මය නිර්වාණ පණිවිඩය කමඨාන තුළින් භාග්‍යත වහන්සේ අපට දකින්න පුළුවන් වාසනාව විතරක් උන්වහන්සේ අපට පූජා කළා. ඒක තමයි යෝමං පස්සති යෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති යෝමං පස්සති තථාගතයන් වහන්සේ දකින්නා ධර්මයේ දකින්නේය ධර්මයේ දකින්නා තථාගතයන් වහන්සේ දකින්නේ දකින්න විතරයි පුළුවන් සමාන කරන්න බෑ සමාන කරන්න නම් ඒක තුළ ලෝභ දේශ මොහ රාග මොකවත් තියෙන්න බෑ එහෙනම් මේ ධර්මයේ කරන කොටගෙන මේ ලෝක සත්වයා සුවපත් වේවා එහෙනම් බලන්න ඒතේන සත්‍යේන සුවත්ති හෝතු කියන මේ කතාව මේ ලෝකිට කිව්වාම මේ මිනිසුන්ට මේක හදාගන්න බෑ ඒ තරම් ගැඹුරු කාරණාවක් ඒතේන සත්‍යේන සුවත්තියෝත කියන්නේ මොකද්ද මේක තුළ තියෙන විද්‍යාව කියලා බැලුවාම තථාගතයන් වහන්සේ මේ ලෝකයට විද්‍යාව හඳුන්වලා දෙනකොට ඒ ලෝකවිදූ තනන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරපු එක ධර්මයක් තමයි ඒතේන සත්‍යේන සුවත්තියෝතු ඒනා රාසින්වත් පවු නොකරන සිටිවිලි යම්කිසි කෙනෙකුට පාළ වෙනවද ඒ ලෝක සත්‍යය මේ සංසාර දුකෙන් මිදෙත්වා එයා මේ ලෝකේ නිවනින් සැනසෙත්වා. එනම් බලන්න තථාගතයන් වහන්සේට සමාන ධර්මයක් මේ ලෝකේ නැහැ. උන්වහන්සේට සමාන සම්පතක් නැහැ. එහෙනම් මමත් රාසින්වත් පවු නොකරන විදියට රාසින්වත් සිටවිල්ලකින්වත් වරදක් නොවන විදියට සිතනකොට අන්න බලන්න ඒ බලයෙන් තමයි එයා සුවපත් වෙන්නේ රාග ద్వේෂ මෝහ විශ්‍ර වුණා නම් ඒතේන සත්‍යේන සුවත්යෝත කියන්න බෑ අපට එහෙනම් එයා සුවපත්භාවයටපත් වෙන්නේ නැහැ. හේතුව එයා තාම රාග, ద్వේස, මෝහ, ලෝභ වලින් කල්පනා කරනවා. එයා තුල තාම කෙලෙස් පවතිනවා. ඒ කෙලෙස් පවතින තාක්කල් එයා මේ ලෝකේ සුවපත් වෙන්නේ නැහැ. සුවපත් වෙන්න නම් මේ ලෝකේ තථාගතයන් වහන්සේට සමාන ඒ සම්පතක් එයා තුල තියෙන්න ඕනේ. ඒ සම්පත තමයි අරියත් ඵලය. එයා තුල තියෙන හරියත් ඵලයේ තුල තියෙන ප්‍රතිඵලය තමයි ලෝභ දේශ මොහ රාග වලින් එයාට හිතන්න බැරි කම. එයා මොනම දේ කල්පනා කෙරුවත් ඒකෙන් කර්මයක් ගොඩනගෙන්නේ ඒ කර්මය ගොඩනගෙන්නේ නැති නිසා අන්න එයාට පුළුවන් ඒතේන සත්‍යේන සුවත්තියෝතු එයා පත්වෙච්ච රාත් ඵලය තථාගතයන් වහන්සේට සමාන කෙලෙස් රාසින්වත් පවු නොකරන රාසින්වත් පවු නොසිටින ඒ සිටිවිලි වල බලය තථාගතයන් වහන්සේට සමාන වූ රත්නය එයා තුළ පවතිනවා අරියත් භාවයේ රත්නය ඒ සංඝ රත්නය ඒක බලයෙන් ඒ තේන සත්‍යේන ඒ ආනුභාවයෙන් එයා සුවපත් භාවයටපත් වෙනවා එහෙම නැතුව තථාගතයන් වහන්සේගේ පාරමිතාවට මම සුවපත් වේවා අඟුලිමාල වගේ තෙරුන් වහන්සේලා මේ ලෝකේ ගොඩාක් දුක් විඳලා රාහත් ඵලයටපත් වුණා සාරිපුත්ත මොග්ගල්ලාන හැම භවෙම කමඨාන් වැඩුවා විදර්ශනා වැඩුවා ප්‍රඥාවෙන් අග්‍ර එහෙනම් ඒ වගේ උත්තමයන්ලාගේ ගුණෙන් අපි සුවපත් වෙන්නේ අපි තුල තියෙන ගුණෙන් තමයි සුවපත් වෙන්නේ හේතුව මන් තුල ලෝභ දේශ මොහ රාග තියෙනවා නම් තවත් කෙනෙකුට මගේ සුවපත් භාවය පූජා කරන්න බෑ මම දුස්සීල නම් ඒ කර්මය මන් තුල තියෙනවා නම් මං ඒකට වන්දිය ගෙවන්න ඕනේ තවත් කෙනෙකුගේ බලයෙන් සෝපත් වෙනවා නම් අන්න නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පණීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ ගාතාව අපට සජ්ජායන කරන්න පුළුවන් දේවදත්ත තෙරුන් වහන්සේට දේවදත්ත සුවත්ති හෝතු ඒතේන සච්චේන දේවදත්තං සුවත්ති හෝතු කියලා කිව්වම දේවදත්ත සුවත් සෝපත් භාවයටපත් වෙනවා එහෙම තථාගතයන් වහන්සේ දේශනා කළේ නැහැ හේතුව එයාගේ කර්මය බරපතල වැඩි මේ ලෝකේ අපි කර්ම ගොඩගාගෙන ඉන්නවා ඒ කර්මයට අනුව සුවපත් වෙනවා මිසක් තවත් කෙනෙකුගේ ಗುಣධර්ම වලට කොහොමද සුවපත් වෙන්නේ? එහෙම සුවපත් භාවය අපට වඩලා කෙනෙකුට පූජා කරන්න පුළුවන් නම් අරියත් ඵලයක් අපට වඩලා පූජා කරන්න පුළුවන් නේ. එහෙනම් මේ කියන්නේ මොනවද? මේ ලෝකයේ ගොඩාක් සම්පත් තියෙනවා. ඒ සම්පත්වල තියෙන ලෝභ දේශ මොහ රාග වලින් අපි ඒවා කමඨාන් වශයෙන් ගන්නවා. ඒ සෑම කමඨාණක් තුලින්ම අපි දුක්ඛ සත්‍ය ප්‍රත්‍යක්ෂ කරනවා. දුක්ඛ සත්‍ය කවුද අවබෝධ කළේ? තථාගත ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ චතුරාර්ය සත්‍යයේ අයිති තනන් වහන්සේගේ ධර්මය අපි මේ නාම රූප වලින් දකිනකොට මේ නාම රූප වලින් ප්‍රත්‍යක්ෂ කරනකොට තථාගතයන් වහන්සේ අපි දැක්කා දුක්ඛ සත්‍ය දැකීම තුළින් මේ සංසාරයේ තියෙන මේ කරදරය මේ කම්පණය පීඩණය වේදනාව දැකීම තුළින් තථාගතයන් වහන්සේ සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා මේ වචන ප්‍රත්‍යක්ෂ වෙනකොට භාග්‍යතුන් වහන්සේ අපට පේනවා අපට භාග්‍යතුන් වහන්සේ දැක බලා ගන්න පුළුවන් තථාගතයන් වහන්සේට සමාන සම්පතක් ඇති වෙන්න නම් තථාගතයන් වහන්සේට සමාන මණිකක් ලැබෙන්න නම් ඒ සිටිවිල වල රාග ద్వේෂ මෝහ නැතුව ඉතන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තුල කමඨාණක් තියෙන්න බෑ. කමඨාණක් තිබුණොත් එයා මාර්ගය වඩන කෙනෙක්. මාර්ගය වඩන කෙනෙක් නම් ලෝභ දේශ මෝහ තියෙනවා. භාග්‍යතුන් වහන්සේට සමාන වෙන්න බෑ. භාග්‍යතුන් වහන්සේ දකින්න විතරයි පුළුවන්. එහෙනම් තථාගතයන් වහන්සේ කියනවා අන්න බලන්න සංඝයා එක අදවතින් ඉන්නවා මේගොල්ලෝ මට සමානයි අපි ඔක්කොම සංඝ ප්‍රජාපති මට දෙන්න එපා ප්‍රජාපති ගෞතමිය මේක අරගෙන ගෙලා සංඝයාට දෙන්න සංඝං දෙත සංඝං දෙන්නම් මාත්ඵල ආනිසංසයි මහප්පලානි බලන්න භාග්‍යවතුන් වහන්සේ ඇයි මේ ප්‍රජාපති ගෝතමයට මෙහෙම කතා කරන්නේ? ප්‍රජාපතිට හරියට දුකක් හිතෙනවා. ඇයි භාග්‍යවතුන් වහන්සේ මේ දාණය පිළිගන්නේ නැත්තේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මට දුන්නත්, සංඝයාට දුන්නත්, අර අත්තවරුද රාහුල කුමාරයාට දුන්නත් මේ දුන්නේ සංඝ. එහෙනම් මෙතන කියන්නේ මොනවද? උන්වහන්සේලා රාසින්වත් කෙලස් නැහැ. ඊනකින්වත් කෙලෙස් හිතන්නේ මම හිතන්නේ මොන ආකාරයෙන්ද උන්වහන්සේලාට ඒ විදිහටම කල්පනා කරනවා උන්වහන්සේලාටත් ඒ විදිහටම හිතෙනවා මට සමානයි එක අදවතින් වැඩ කරනවා එහෙනම් මේ ලෝකයේ සංගයා එක අදවතින් ඉන්නවයි කියලා කියන්නේ ඒකේ අර්ථය මොකද්ද? එක අදවතින් ඉතුවත් කොහොමද හිතෙන්නේ? ඒ ආකාරයෙන්ම ඒ මනසට සිටිවිලි පාළ වෙනවා. අපගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨ ධර්මපදයක් අද අපි ශ්‍රවණය කළා. යංකින්චි විත්තං ඉදවා උරංවා සග්ගේසු ආයම් රතනං පණිතං මේ ලෝකයේ කිසිම තැනක දිව්‍ය ලෝකයේ කිසිම තැනක තථාගතයන් වහන්සේට සමාන ධර්මයක් නැහැ. උන්වහන්සේට සමාන රත්නයක් මේ ලෝකේ නැහැ. එහෙනම් අපි අරියත් ඵලයටපත් වුණාම තථාගතයන් වහන්සේ වාගේ අපට පුළුවන්කම තියෙනවා රාසින්වත් කෙලෙස් නැතුව සිතන්න අන්න එදාට අපි භාග්‍යතුන් වහන්සේ සිතන විදිහට සිතනවා සංඝයා කල්පනා කරන විදිහට කල්පනා කරනවා සංඝයා කතා කරන විදිහට කතා කරනවා සංඝයා මේ ලෝකයේ දිහා බලන විදිහට බලනවා සංඝයා මේ ලෝකයේ ඇසිරෙන විදිහට ඇසිරෙනවා අන්න එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මට සමාන වුණා මා වාගේ මාණිකයක් මේක මට මොනවද මේ ලෝකේ ලැබෙන්නේ ඒ හැම දෙයක්ම මෙයාට ලැබෙනවා ඒ සත්‍ය බලයෙන් එයාගේ හරියත් ඵලයේ භවයෙන් එයා වඩාපු ಗುಣධර්මවල බලයෙන් එයාපත් වෙච්ච සංසාර විමුක්ති බලයෙන් ඒතේන සත්‍යේන සුවත්තියෝතු. එයා මේ සංසාරයේ සුවයටපත් වේවා. එයා සංසාර විමුක්තියටපත් වේවා කියලා දේශනා කරනවා. එහෙනම් මේ ગાථා රත්නය අපගේ ජීවිතවල වෙනසක් ඇති කරන කමඨාණක් අපගේ ජීවිතවලට අර්ථයක් ගෙන දෙන කමඨාණක් අද හිඳලාම අපි වඩමු මේ හැම දගාතාවක් තුලින්ම හැම ධර්මයක් තුලින්ම නාම රූප වටිනාකමක් තුලින්ම තථාගතයන් වහන්සේට සමාන දෙයක් මම දැකලා නැහැ. මම දැකලා තින්නේ තථාගතයන් වහන්සේව තමයි. එහෙනම් මට උන්වහන්සේව පේනවා. නමුත් උන්වහන්සේට සමාන දෙයක් මට දකින්න බෑ. එහෙනම් මම කවදද සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙන්නේ? උන්වහන්සේගේ අදවතෙන් ජීවත් වෙන මට්ටම මන් තුළ ඇති වෙන්නේ. එහෙනම් මගේ අදවතෙන් භාග්‍යතුන් වහන්සේ ජීවත් වෙන ඒ සංඝ මට්ටම කවදද මා තුළ ඇති වෙන්නේ? එදාට තථාගතයන් වහන්සේට සමාන ධර්මයෝ මම මේ ලෝකේ දකිනවා. තථාගතයන් වහන්සේට සමාන ඒ මණික් මට හැයෙනවා. තථාගතයන් වහන්සේට සමාන මණිකා සමාන ඒ ඇසිරිම් රටාවල් විනය මට තේරෙනවා. එහෙනම් අද හිඳලා අපි තථාගතයන් වහන්සේට සමාන දේවල් දකින්න උත්සාහ කරමු. තථාගතයන් වහන්සේ මෙච්චර කාලයක් අපි දැක්කා. භාග්‍යතුන් වහන්සේ දැක ගන්න අපට වාසනාව තිබුණා. මේ සෑම රාමයක් රූපයක් තුලින්ම භාග්‍යතුන් වහන්සේ දැක්කා අපි සන්තෝෂ වුණා මේ ජේතවනා රාමේ තථාගතයන් වහන්සේට සමාන මණිකක් බවට මේ සිතපත් කරන්න ඕනේ තථාගතයන් වහන්සේ අරහං වනසේක අපි අරහත් වනසේක එහෙනම් උන්වහන්සේ තුල තියෙන රාහත් ඵලය අපි තුලත් තිබුණොත් උන්වහන්සේ වාගේ අපි ත්‍රාසින්වත් කෙලෙස් ඇති නොකරනවා නම් අන්න බලන්න අපිත් උන්වහන්සේත් එකම මණිකක් එහෙනම් මේ ත්‍රිවිධ මණිකකින ත්‍රිවිධ රත්ණයට අපි ඇතුළත් වෙනවා එහෙම ඇතුළත් වුණොත් විතරක් ඒ සත්‍ය බලයෙන් අපි සුවපත් වෙනවා මේ ලෝකේ සංසාර විමුක්තියටපත් වෙනවා නැවත දුක් විඳින්න කිසිම ගර්භාෂයකට මේ ලෝකේ ඇතුල් වෙන්නේ එහෙනම් මේ රතන සූත්‍රයේ තුන්වෙනි ගාථාව තථාගතයන් වහන්සේ අපට කල්පනා කරන්ට ගවේෂණය කරන්ට දීපු ධර්ම පදයක් ඒ විතරක් නෙමෙයි අපට වඩන්න දීපු ಗುಣධර්මයන් එහෙනම් භාග්‍යතුන් වහන්සේට සමාන ධර්මයක් මේ ලෝකේ වඩන්න ඕනේ ඒක තථාගතයන් වහන්සේ වාගේ කිසිම කෙලෙස් ධර්මයක් නැති වෙන්න ඕනේ රාතෙකුට විතරයි ඒක කරන්න පුළුවන් එහෙනම් රාත් වෙන්නේ කොහමද රාතෙක් මේ ලෝකේ කල්පනා කරන්නේ කොහමද රාතෙක් මේ ලෝකේ ජීවත් වෙන්නේ කොහමද මේ කාරණා තථාගතයන් වහන්සේ මේ ගාථාව තුලින් දේශනා කළා එහෙනම් හදින්දලා මේ නනෝ සමං අත්ති තථාගතේන කියන මේ ගාථාවේ සරණ යමු අද හිඳලා භාග්‍යතුන් වහන්සේට සමාන ධර්මයක් මේ ලෝකේ කොතනද තියෙන්නේ කිසිම ලෝභයක් දේශයක් මෝහයක් රාගයක් නැතුව මට නිර්වාණ පණිවිඩය ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් අවස්ථාව කොහෙද තියෙන්නේ කියලා ගවේෂණය කරන්න ඕනේ තමන් තුළ තියෙන ක්ලේශ ධර්මයන් නිර්දෝෂ කරන්න ඕනේ ඒවා පිළිවෙල කරන්න ඕනේ ඒවා සිල් බවටපත් කරන්න ඕනේ. එහෙනම් ಗುಣධර්ම වලින් සම්පූර්ණ වෙලා මේ ලෝකේ ආර්ය ජීවිතය පරිපූර්ණ වෙලා මේ කමඨාන් වලින් අපි සම්පූර්ණ වුණොත් අපට පුළුවන්කම තියෙනවා තථාගතයන් වහන්සේ සිතන ආකාරයට අපටත් සිතන්න භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයේ දකින්නා වූසේ අපටත් දකින්න පුළුවන් එහෙනම් මේ ගාථා රත්නය අපගේ නිවන් පණිවිඩේ වේවා අපේ කමඨාන වේවා අද ඉඳලා අපේ පාරමිතාවක් බවට පත් වේවා එහෙනම් අපි කියනවා යම්කින් චිවිත්තං ඉදවා උරංවා සග්ගේසු ආයන් රතනං පනීතං නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවති යෝතු එනම් මාගේ පාරමිතාව කරනකොටගෙන මාගේ ಗುಣධර්ම කරනකොටගෙන මාගේ පරිපූර්ණත්වය කරනකොටගෙන මාගේ රාහත් ඵලය කරනකොටගෙන ඒ සත්‍ය බලයේ මම සුවපත් වෙන්න අද ඉඳලා මම පාරමිතා පුරනවා අද ඉඳලා මගේ අඩුපාඩු හදනවා භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියලා මේ ගාථා රත්නය අද ඉඳලා නිදන් කරගන්න මේ පුණ්‍ය කෙත කියන සිතේ වපුරගන්න නැවත නැවත මෙනෙහි කරන්න අපේ ජීවිතයට ලැබිච්ච අවසාන ධම්මපදය අපගේ ජීවිතයට ලැබිච්ච නිවන් පණිවිඩය තථාගතයන් වහන්සේගේ සාරා සංක කල්ප ලක්ෂ පාරමිතාව එනම් මේ ගාතාව හැමදාම උදේට සජ්ජායනා කරමු රාත්‍රියට නිින්දට යන්න කලින් සජ්ජායනා කරමු සෑම මොහොතෙම දුකක් කරදරයක් ඇති වෙනකොට සජ්ජායනා කරමු. සෑම මොහොතෙම විවේකයෙන් ඉන්නකොට සජ්ජායනා කරමු. මාගේ ආර්ය ජීවිතය පරිපූර්ණ වෙන්න නිතර නිතර මෙනෙහි කරමු. එහෙනම් මාගේ කයේ කොටසක්, එහෙනම් මේ ලෝකේ සමාන කිසිම ධර්මයක් නැහැ. භාග්‍යතුන් වහන්සේට ඒ වගේ තනන් වහන්සේගේ මට පැවිද්ද හම්බෙලා ඒ වගේ උත්තමයේගේ ශාසනය මට ශ්‍රාවකත්වය හම්බෙලා ඒ වගේ තනන් වහන්සේගේ ಗುಣධර්ම වඩන්න මට අවස්ථාව හම්බෙලා ඒ තථාගතයන් වහන්සේගේ සරණ යන්න මගේ ජීවිතේ කාලයේ ශ්‍රමය මට හම්බෙලා මං කොච්චර වාසනාවන්තද තමන්ගේ ශ්‍රාවකත්වය ගැන සන්තෝෂ වෙමු මේ පුරණ ගුණධර්ම ගැන සන්තෝෂ වෙමු අපගේ ජීවිත කාලය පුරාම තථාගතයන් වහන්සේට අපි උපස්ථාන කරමු සේවා කරමු මල් පාන් පූජා කරලා ආලෝක පූජා කරලා තථාගතයන් වහන්සේට මුළු ජීවිත කාලෙම වැඳපත් පවු නැහැ හේතුව මේ ධර්මය අපට දේශනා කළා මේ නිර්වාණ පණිවිඩය අපට දේශනා කළා ඒ වෙනුවෙන් සාරාංශක කල්ප ලක්ෂයක් උන්වහන්සේ දුක් විඳා එනම් යංකින්චි විත්තං ඉදවා උරංවා සග්ගේසු ආයම් රතනං පනීතං නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පණීතං කියන ගාතාව අපි සියලුම දෙනාගේ නිර්වාණ මාර්ගයේ බවට පත් වෙලා අපේ කමඨාන් බවට පත් වෙලා මේක තුලින් අපේ සම්පූර්ණ චරිතය ඇඩගස් වෙලා මේ ලබාපු මිනිසාත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන පිරිනිවන් පාන්න මේ ගාථා රත්නය මට හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක්